සද්ධා සංග්‍රහණ කරනවා අප මේ සතියේදී න්යායට පංච ප්‍රාදානස්කන්ධය අරලා දේශනාව ඉදිරිපත් කළා. අද පංචස්කන්ධයේ ආස්වාදයක් ආදීනවත් නිස්සාරණයක් ගැන සරල ධර්ම කරුණු දෙකක් කියා දීමටයි අදහස් කරන්නේ. දැන් යෝගාචරයට මොවාමි මේ පංචස්කන්ධයේ ආස්වාදය ආදීනවේ හා නිස්සාරණය ගැන අවබෝධයක් තිබීම දෙහිදීම ප්‍රයෝජනවත් වෙනවා. මේ ධර්ම ගැන අවබෝධයක් සිටින ඇති වැදගත්කම බුදුජානක මහන්සිය විසින් සූත්‍ර පීඨයකින්ම පෙන්වා දී තිබෙනවා. සාමස්සනිකායේ තිබෙන ආස්වාද සූත්‍ර, විද්‍යා සූත්‍ර යන සූත්‍රවල ඒ බව දැක්වෙනවා. ඉත බුද්ධේ අස්සදා පුතජන රූපස්ස අස්සාදංච ආදීනවංච නිස්සාරණංච යථා භූතං අපජානාති වේදනාය අස්සාදංචා දීනාන්ත නිස්සාරණංච යථා භූතං ලක්ඛදානාති සංඥාය අස්සාදංචා දීනාන්ත නිස්සාරණංච යථා භූතං ලක්ඛදානාති සංඛාරාණං අස්සාදංචා දීනාන්ත නිස්සාරණංච යථා භූතං ලක්ඛදානාති විඥානස්ස අස්සාදංචා දීනාන්ත නිස්සාරණංච යථා භූතං ලක්ඛදානාති අයං උච්චති දෙක්ඛේ අවිජ්ජා එස්සාවතාචේ අවිජ්ජාවතෝ සෝති මේ සිංහස්තෝත්‍රයක දැක්වෙන ආකාරයක්. ඒ අදහස අස්තත්වාපත ජන මේ බහුස්තත භාවයන් නැති අස්තත්වත් වූ පුත්තරජන අය සූපේ ආස්වාදේවත් ආදීනවයත් නිස්සරණයවත් ගැන කතා බොහෝතන් අප්‍රදානන්ති ඇත්තැතියන් කර්ම දන්නේ නැහැ. එලෙසින්ම වේදනා සංඥා සංඛාර විඥාන කියන සිසුනාමස්කන්ධ ධර්ම හතර ගැන ඒ ආස්වාදාදීන නිස්සරණාදී කර්ම ගැන යථා පරිදි අවබෝධයක් ඕන තුළ නැහැ. අයංවච්චතේ වික්‍රේ අවිද්‍යාව මේකට තමයි මහණෙනි අවිද්‍යාව කියන්නේ. ඒ තාවකාචය අවිද්‍යාවතෝ හෝති එතකින්ම ඔහු අවිද්‍යාව විසින් මැඩගෙන සිටින නැත්නම් අවිද්‍යාවට ඔහු යට වෙනවා. අවිද්‍යාව කියන වචනේ නොඑක් තැන්වල ආකාරයෙන් විස්තර කර තිබෙනවා. අවිද්‍යාව කියන එක බොහෝ විට විස්තර කරන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳ අවබෝධයක් නැති බව කියයි. මෙහිදීත් මෙම රූපේ ආස්වාදය කියන්නේ දුක්ඛ සමුදය සත්‍යය. රූපේ නැත්නම් පංචස්කන්ධයේ ආදීනවේ කියන්නේ දුක්ඛ දුක්ඛ සත්‍යය. ඒ වගේම පංචස්කන්ධයේ නිස්සාරණය කියන්නේ නිරෝධ සත්‍යය. එමේ නිසා මෙම කරුණු ගැන අවබෝධයක් නැතිකම අවිද්‍යාව. තව තවත් මේකේ දක්වනවා යේකේක වික්ඛවේ සමනාවා බ්‍රාහ්මනාවා පංචන්නම් උපාදානස්කන්ධාන අස්සාදන්ත ආදීනවා කියන ස්ථානාන්ත යථාභූතං අපදානාති නමෙතේ සාමාන්‍යත්වවා ග්‍රහණ්‍යත්වවා වික්ෂේ ධම්මේ සයනදිඥා සත්‍යකතාවක සම්බන්ධ විහෙරති මේකේක වික්ෂේ සම්නාවා බාහනා යෝක ශ්‍රමණේ කෝ බ්‍රාහ්මණේ මේ පංචස්කන්ධය ආස්වාදයක් ආදීනවයක් නිස්සාරණයක් මේක පරිදි නියම් පරිදි දන්නේ නැත්නම් අන්න එවැනි කෙනෙකු සාමාන්‍යයක් තනවා ඒ කියන්නේ සාමාන්‍ය ඵලයක් සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන මාර්ග හතර ඵල හතර හා නිර්වාණ ධාතුව කියන ඒ සාමාන්‍ය ඵලයන් මේ ජීවිතයේදීම අවබෝධ කරන්නේ නැති බවයි එම සූත්‍රයෙන් බුදුජානන් වහන්සේ පෙන්වන කලේ. තව සූත්‍රයක දැක්වෙනවා මේ පංචස්කන්ධයේ සමුදයක් සත්සංගමයක් ආස්වාදයක් ආදීනයක් නිස්සාරණයක් කියන කරුණ පහ ගැන අවබෝධයක් සම්පූර්ණයෙන්ම කෙනෙකුට ඇති වෙනනම් ඔහු මේ බ්‍රහ්මචාරී ජීවිතයේ මෙන්න කොට ඇති බව. විශේෂම බ්‍රහ්මචාරියන් යම් කෙනෙකුට මේ කරුණ පහ ගැන අවබෝධයක් නැත්නම් ඔහු අවශ්‍ය සම්බ්‍රහ්මචාරියන් මේ බ්‍රහ්මචාරී ජීවිතයේ මොන කොට නැහැ කියලා බුදුජානක මහන්සිය පෙන්වන්න කළා. ඒ මදහස් කරන්නේ මේ කරුණ ගැන මන අවබෝධයක් ඇති කෙනා මුසතම් බ්‍රහ්මචර්යයන් මේ ශාසන බ්‍රහ්මචාරී ජීවිතේ මුල කරලා රහත් භාවයෙන් සංසාර සුදින්නේ. මේ කර්ම වලින් මේකෙන් අත්හැරට පැහැදිලිව පෙනී ගන්නට ඕන. මේ සූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංචස්කන්ධයේ සමුදේ සමුදේ අත්ංගමෙන් ආස්වාදේ ආදීනවේ නිස්සාරණේ කියන කර්ම ගැන අවබෝධයක් තිබීම ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙන බව. පංචස්කන්ධයේ සමුදය කියන්නේ ඒ ඇතිවීමේ හේතු මේ ගැන මෙයාට අප කලින් කරුණ දෙකක් කරලා දී තිබෙනවා ඒවා ගැන මෙයාට දැනට අවබෝධයක් ඇත කියලා කල්පනා කරනවා මේ පංචස්කන්ධයේ සමුදය විශේෂයෙන්ම පච්චේ පරිඥාණය ඇති වෙන විට කෙනෙකුට ඇති කර ගන්නට පුළුවන් අත්සංගමය කියන්නේ පංචස්කන්ධයේ නැති වී යාම මේ අවස්ථා දෙකකදී අවබෝධ කර ගන්නට හැකියාව ලැබෙනවා ඒ පංචස්කන්ධය ඇතිවීමේ හේතුන් නැතිවීම තුළින් පංචස්කන්ධය නැති යාම දෙකිනේ ආකාරය අනිත් ආකාරයේ වර්තමාන පංචස්කන්ධ ලෝකයේම ඇතිවීම නැතිවීම දැකමින් භාවනා කරන විට උද්‍යප්පේ ඥානය සහ භංග ඥානය පහළ වන අවස්ථාවේදී ඇතිවෙන පංචස්කන්ධයේ නැතිවීම දැකීමේ නුවණ අනේ අවස්ථාවේදී පංචස්කන්ධයේ අත්සංගමයවත් නැති යාම දකින්නට පුළුවන් වෙනවා ආස්වාදය ආදීනය කියන වචන දෙක මේ ඇයට සුළු පොළොදු වචන දෙකක් සරල වචන දෙකක්. නිස්සරණය කියන්නේ නිදහස් වීම, ඈතර වීම කියන අදහස දැක්වෙන වචනයක්. පංචස්කන්ධයේ නිස්සරණය කියන්නේ පංචස්කන්ධයෙන් ඈතර වීම නැත්නම් පංචස්කන්ධයෙන් නිදහස් වීම කියලා. එතකොට මේ සූත්‍රයේ මේ දේශනා මාලාව අප ඉදිරිපත් කරන්නේ මහා පුණ්‍යම සූත්‍රයේ ආශ්‍රයෙන් ඒ සූත්‍රයේ ප්‍රශ්නාත්මක ලද වික්ෂය විසින් බුදුරජාණන් වහන්සේගෙන් මේ පිළිබඳව මෙලෙසින් විමසුවා. කෝන් කෝ භන්තේ රූපස්සාදෝ කෝ ආදීනෝ කින්නස්සරණ කෝ වේදනාස්සාදෝ කෝ ආදීනෝ කින්නස්සරණ කෝ සංඥායස්සාදෝ කෝ ආදීනෝ කින්නස්සරණ කෝ සංඛාරයස්සාදෝ කෝ ආදීනෝ කින්නස්සරණ කෝ විඥානයස්සාදෝ කෝ ආදීනෝ කින්නස්සරණ ස්වාමීන් වහන්සේ මේ රූපේ ආස්වාදයේ කුමක්ද ආදීනවයේ කුමක්ද නිස්සාරණයේ කුමක්ද වේදනාවේ ආස්වාදයේ ආදීනවයේ සහ නිස්සාරණයේ කවරක්ද ඒ වගේම සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධවල ඒ උකිනක ස්කන්ධවල ආස්වාදයේ කුමක්ද ආදීනවයේ කුමක්ද නිස්සාරණයේ කුමක්ද කිය එලෙසින් ඒ දුක් බුදුරජාණන් වහන්සේගෙන් දෙනසා වෙනසක් බුදු පියාණන් වහන්සේ ඒට පිළිතුරු මෙලෙසින් වදාළා යම්කෝ වික්ඛෝ ලෝකම් පටිච්ච උප්පද්දතේ සුඛංසෝමනසං අනුභෝපේ අස්සදෝ වික්ඛෝ මේ රූපයක් නිසා උපපජ්ජති සුඛංසෝමනසං සුඛයක් සෝමනස්ස සතුටක් උපදී නම් අයං රූපේ අස්සාදෝ ඒකයි රූපේ ආස්වාදය යං රූපං අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං අයං රූපේ ආදීනෝ යම් රූපයක් අනිත්‍ය නම් දුක නම් විපරිණාම ස්වરૂපයකට පත්වනවා නම් අන්න ඒකයි රූපය කියන ආදීනවය. යෝරූපේ චන්දරාගෝ යෝරූපේ චන්දරාග වෙනව චන්දරාග පහනම් ඉදන් රූපේ නෙස්සන්නා. මේ රූපී කෙරේ පාදනාව චන්දරාගයේ නැති කිරීමක් ප්‍රහාණය කිරීමක් වේ නම් අන්න ඒකයි රූපේ තියෙන නිස්සාරණේ. මේ ආකාරයෙන්ම වේදනා සංඥා සංඛාර විඥාන කියන සසස ස්කන්ධවල ආස්වාදයේ ආදීනමේ නිස්සාරණය ගැන බුදුරජාණන් වහන්සේ කරුණු පෙන්වන කළා. වේදනාවේ ආස්වාදය කියන්නේ ඒ වේදනාව තුළින් සුඛයක් සතුටක් සෝමනස්යක් ඉපදීම. වේදනාවේ ආදීනමේ කියන්නේ වේදනාවේ ඇති අනිත්‍ය බව, දුක්ඛ බව සහ විපරිණාම ස්වરૂපය. සංස්කාර සහ විඥාන වල සත්‍යයක් මෙන්න මේ අන්තරයෙන් මේ ඇයට සිතා ගන්නට පුළුවන්. එතකොට අප පළමුවම රූපේ ආස්වාදය ගැන සලකා බලමු. යංගෝ වික්ඛු රූපම් පටිච්ච උපද්දසේ සංසම් නස්සම් ආයං රූපේ ආස්වාදෝ. මෙලෙසින් බුදුරජාණන් වහන්සේ විසින් රූපේ ආස්වාදයේ විස්තර කළ රූපයක් නිසා යම් කෙනෙකුට සෝමනාසයක් සතුටක් ඇතිවේ නම් අන්න ඒකයි රූපයේ තියෙන ආස්වාදය කියලා. එයාට සිහිපත් වන්නට ඕන රූපය කියනකොට අධ්‍යාත්මික තමාගේ රූපස්කන්ධය එලෙසින්ම බාහිර සියලුම රූපස්කන්ධ ඇතුළත් වෙන බව. බාහිර රූපස්කන්ධ කියන්නේ ඇසට පෙනෙන රූප, කනට ඇසෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ, දිවට දැනෙන රස, කායට දැනෙන ස්පර්ශ. මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන සියලුම ධර්ම බාහිර රූපස්කන්ධයටයි ඇතුළත් වන්නේ. සමාගයේ රූප ගොඩ මේ ශරීරය අධ්‍යාත්මික රූපස්කන්ධයට ඇතුළත් වෙනවා. <clears throat> මේ රූප කියන වචනයට අධ්‍යාත්මික රූපත් බාහිර රූපත් කියන කොටස් දෙකම අන්තර්ගත වන බව මේ සිහිපත් කරගන්නට මතක තබා ගන්නට ඕන. එතකොට සමාගයේ ආධ්‍යාත්මික රූපස්කන්ධය තුළින් යම් කිසි සත්‍යයක් සෝමනක්ෂයක් ඇති වෙනවා නම් ඒකයි ඒ සමාගයේ ශරීරය තුළින් ලැබෙන ආස්වාදය. ඇත්තම මේ ආස්වාදය ආකස්මික වශයෙන් ඉබේම ඇතිවන්නක් නෙවෙයි ඒ ආස්වාදය ඇතිවීමට හේතු ළඟා වීම තුළින් පමණක් ඇතිවන ධර්මතාවයක්. ඒ වගේම ඇහැට ප්‍රිය රූප දෙනවා එනේ ප්‍රිය රූප දැක්කාට පසුව කෙනෙක් විශේෂයට ආස්වාදයක් ඇතිවන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වන්නට වදාළ තිබෙනවා අසුභික්ක වේසක් විමුණියා රූපා ආසා සංතාමනාපා පේ රූපා කාමෝස සංනිතාර ජනයා කියලා. මේ ඇහැට පේන රූප තියෙනවා ඉස්සයි කාන්තයි මනාපයි. සාකාන්තා මනාපා ප්‍රිය රූපා ප්‍රිය රූප. ඒ වගේම මනෝරම්‍ය වූ රූප කාම උපසංහිතා රජනීය කාමේ ධනවන රූප රජනීය ඇලෙන බැඳෙන ආකර්ෂණීය රූප තිබෙනවා. මෙන්න මෙවැනි රූප ඇහැට පෙනාට පසු ඒ තුنين කෙනෙකුට ආස්වාදයක් ඇතිවන්නට පුළුවන්. මෙලෙසින්ම කනට ඇහෙන නිසා මිහිරි ශබ්ද තියෙනවා ඒ සරල ප්‍රාස්වාදයක් ඇදෙනවා නාසයට දැනෙන මිහිරි සුගන්ධයන් නිසා ප්‍රාස්වාදයක් දැනෙනවා ඒ වගේම දිවට දැනෙන මිහිරි රස නිසා කායට දැනෙන ප්‍රිය ස්පර්ශයන් නිසා ආස්වාදයක් ඇති වෙනවා මේක තමයි රූපයේ තියෙන ආස්වාදය මේ කියපු කාරණාව හරියට මේ 2 2 4 කියන ආසේ කියන ලද ඉතාම සරල කරුණක් මෙවැනි සරල අදහසක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ රූපේ ආස්වාදයේ වශයෙන් මේ සූත්‍රයෙන් පෙන්වන කිරීමට අදහස් කළේ. මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන කල අදහසේ සරල අදහස සරල තේරුම තමයි අපේ ඉලක්කෙ ඉදිරිපත් කළේ. නමුත් මේ පරමාර්ථ වශයෙන් බලන විට පරමද්දරට සම්ප්‍රදායික අදහස් වලින් පිටතන වූ අපට ඒ අර්ථය විස්තර කිරීමට සිදු වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දෙන්නම් කොට වදාගලා තිබෙනවා මහණෙනි මම රූපේ ආස්වාදයක් නැහැ කියලා කියන්නේ මම රූපේ ආස්වාදයක් ඇති කියලා ප්‍රකාශ කරනවා මොකද දැන් වික්‍රේ රූපස්සස්කාදෝ අමරිස්ස නයිදස්සස්සා රූපස්මින්සාරජ්ජේය මේ රූපේ ආස්වාදයක් නැත්නම් මහණෙනි ලෝකේ සත්‍ය රූපේ නසාරජ්ජේයම් ඇලෙන්නේ නැහැ යක්මාසකෝ වික්‍රේ අත්ථේ රූපස්සාදෝ සස්මාසක්ඛා රූපස්සනසාරජ්ජන්ති මේ රූපේ ආස්වාදයක් ඇති නිසා තමයි මහණෙනි මේ ලෝකයේ සත්‍ය රූපේ ඇලෙන්නේ මෙලෙසින් වදාළ පාඩයක් බුදුරජාණන් වහන්සේ විසින් වදාළ පාඩයක් දැක්කෙනා මම මේ තුන්වත් අය ගැන ප්‍රශ්නයක් ඇසුවොත් ඒ ප්‍රශ්නයට පිළිතුර මේ තුන්වත් අයම දැන් සිටින් සිහිපත් කරගන්න මා අසනාමින් අයගෙන් රූපය තුළ ආස්වාදයක් තිබෙනවාද? රූපේ ආස්වාදයක් තිබෙනවා. දැන් පිළිතුර තමාම සමාගයේ සිටින් සිතා ගන්න. රූපේ ආස්වාදයක් නැහැ. එහෙනම් රූපයේ තුලින් ආස්වාදයක් ලැබෙනවාද? ඒකත් පිළිතුර සිතා ගන්න. රූප කියන එකෙන් අදහස් කරන්නේ ඈත පේන රූප කන දැනෙන ශබ්ද ඒ වගේම රස සුබන්දවත්ද කායද දැන ස්පර්ශ සහ සමාගයේ ශරීරයේ තියෙන සියල්ලම මේ තුළින් ආස්වාදයක් දැන කරගන්න. ඕකතරින් ආස්වාදයක් දැන කරන්නේ නැහැ. එහෙනම් මේ ආස්වාදයේ ජනිතවන්නේ කොහෙන්ද? ආස්වාදයේ තිබෙන්නේ කොහෙද? ආස්වාදයේ ජනිතවන්නේ සිටින් ආස්වාදයේ තිබෙන්නේ සිටින් මේ කියපු කාරණාව මේ ඇට සරල නිදර්ශන දෙකක් දෙන්නොත් පංචයෙන් අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙනවා. දැන් කල්පනා කරන්න කනට මිහිරි ශබ්දයක් ගැන. ගායකයෙකු වේ ගායකයෙකු මිහිරි ශබ්දයක් ගැන කල්පනා මිහිරි සෙන්ලක් වෙන දෙයක්. එන්න ගායකයා ප්‍රේතන කෙනෙක් සිටින්න පුළුවන් එම් ගායකයාගේ සින්දු අප්‍රේතන තවත් කෙනෙක් සිටින්න පුළුවන් මෙවැනි දෙදෙනෙක් සිටින විට එම ගායකයාගේ සින්දුවක් ඇතනොත් ඒ ගායකයා හෝ ගායිකාවගේ සින්දු ප්‍රියතම පුද්ගලයාට ආස්වාදයක් ඇති වුණාට ඒ අප්‍රියතම පුද්ගලයාට ඒ පිළිබඳ ආස්වාදයක් ඇතිවන්නට හේතු ගමන් නැහැ. සමහර විට මේ මොන දලාවක්ද කියලා සමහර විට දුන්නක පවා දුකක් පවා ඇතිවන්නට පුළුවන්. මේ ශබ්දයේ තුළම ආස්වාදයේ තියෙනවා නම් කෙනෙකුට ආස්වාදයක කෙනෙකුට දුක් වේදනාවක් තේරුම් ලබා දෙන්නට එකම අවස්ථාවේදී හැකියාවක් නැහැ. මෙසේ වන්නේ ඒ පුද්ගලයා ඒ සද්දේ විමසන ආකාරය අනුව ඒ දේශ බලන දෘෂ්ටි කෝණය අනුව සමාගයේ පසුබිම් පදනම් කරගෙන සමාගයේ පසුබිම් අධ්‍යක්ෂණය පදනම් කරගෙන මේ විදිහට බලන විට කෙලින්ම සම්දේ තුළ ආස්කාරයක් නැති බව මේ ඇයිද තේරෙන්නේ තෝරන රූපයක් ගත්තත් මෙහෙමයි අදේ තමයි ලක්ෂණ තරුණ කාන්තාවක් සිටින ඇති ඊර්ෂ්‍යා කරන ගැහණු කෙනෙකුත් කාන්තාවක් සිටිනවා ඇයට ප්‍රිය කරන කරුණේ කොටේනායක. අර ඊර්ෂ්‍යා කරන දාන්තාව ඒකාන්තාව දුක විට ඇතිවන්නේ ආස්වාදයක් නෙවෙයි සමහර විට තරහවක් ගැටීමක් දුකක්. ඒ රූපයේ මේ අවස්ථාවේදී අනිත් පුද්ගලයා දකින විට ඔහු තුළ ආස්වාදයක් ඇති වෙනවා. මෙසේ රූපයේ තුලින් කෙනෙකුට ආස්වාදයක් සහ තව කෙනෙකුට දුකක් දැනෙකට දුන්නේ ඒ ඒ අය ඒ රූපයේ දෙස බලපෝ දෘෂ්ටි කෝණවලට අනුව එලෙසින්ම ඒ අයගේ හැඟීම් මත ඒ අයගේ පසුගිය අත්දැකීම් පාදක කරගෙන ඒ සුහිතා මනසිකාර පැවැත්වීම මත මේ අනුව පේනවා මේ ඇස මේ බාහිර රූපස්කන්ධය තුලින් ආස්වාදයක් ඇතිවන්නේ බොහෝ විට සෑම විටම නෙවෙයි. තමා මේ හිතේ පවතින මානසිකාර මතකය. හයත දැනෙන ස්පර්ශවලට මේක මෙලෙසින්ම අදාළ වෙනවා. මේ පන්තියේ සමාධිය දියුණු වෙන දියුණු වෙන ඇති ප්‍රඥාව දියුණු වෙන ඇති යෝගාවචරිය සිටිනවා. ඒ පස්ව මේක ක්‍රියාත්මක කරලා බලන්න තමා ප්‍රිය කරන කායික ස්පර්ශයක් අත්දැකීමෙන් එහි සුඛය ආස්වාද කරන්නේ සිට මේ ආස්වාදයේ තියෙන්නේ සිත තුළ වෙනා මේ ඒ ආස්වාදයේ ලබා දුන් අරමුණ තුළ නෙවෙයි ඒ කියන්නේ කායද ගැවුන ස්පර්ශය තුළ නෙවෙයි කියන හැඟීමෙන් යුතුව සිතේ තියෙන ආස්වාදයේ අයින් කරලා ඒ කායික ස්පර්ශයන් ලබලා බලන්න එවිට අර කලින් ආස්වාදයක් ලබා දෙන රූප හරියට අපි මේ මේසයක් අල්ලනවා වගේ ඇල්ලීමක් බවට පත් වෙනවා. නැත්තම් කොටයක් වෙන මේ මොකද දෙයක් අල්ලනකොට අපිට කිසිම ආස්වාදයක් ලැබෙන්නේ නැහැ වගේ ඒ වෙනි තත්යකට පත් වෙනවා. මේ ගොන කෙනෙකුට අත්දකින්නට පුළුවන් සමාධිය ප්‍රඥාව තියෙනවා. ඒකෙන් හේත් ඒකෙන් අදහස් කරන්නේ කයද දැන ස්පර්ශ තුළින් පවා ආස්වාදයක් ජනිත කර දෙන්නේ සමාගයේ සිටේ තියෙන සංකල්පනා මත බව. මේ නිසා තමයි රහතන් වහන්සේ කෙනෙකුට කවර රූපයක් දැක්කත් ඒ තුළින් ආස්වාදයක් ඇති කරගෙන ඇති කර නොගෙන සිටින්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මේ රූපේ ආස්වාදය සිත තුළින් ජනිත වෙනවා සමාගයේ මානසිකාර මත ඒක බොහෝ දෙකට සඳහන් කරනවා. මේ ආස්වාදය කියන්නේ මොකක්ද? සතුටු සහගත සෝමනස්ස සහගත සුඛ සහගත වේදනාවක් සක්පීතික දුස්නාවකෙන් යුතුව ඒ කියන්නේ ප්‍රීතියෙන් හා තණ්හාවෙන් යුතුව ඡන්ද රාගයෙන් බැඳිලා කැමැත්තෙන් හා ඇලීමෙන් බැඳිලා ආස්වාද කිරීමයි ඒක අනුභව කිරීමයි ඒකයි ආස්වාදය සුඛ වේදනාවක් සත්පීතික තෘෂ්ණාවකින් ඡන්ද රාගයෙන් බැඳිලා අනුභව කරන විට එතන තියෙන ආස්වාදයක්. එතකොට බාහිර වශයෙන් ඇහැට පෙනෙන රූප තුළින් හෝ කනට ඇසෙන ශබ්ද තුළින් හෝ නාසයට දැනෙන ගඳ සුවඳ දිවට දැනෙන ස්පර්ශ කායට දැනෙන ස්පර්ශ තුළින් හෝ යම්කිසි ආස්වාදයක් යම්කිසි පුද්ගලයෙක් අත්දකින විට ඔහුගේ සිත තුළ පරමාර්ථ වශයෙන් ක්‍රියාත්මක වන්නේ වේදනා ස්කන්ධය පිළිබඳව සප්පේතික තෘෂ්ණාවක් හා චන්දරාගයක් ඇතිවීම පමණයි. මේක තේරෙනවා. බාහිර රූප අරගෙන අපි ඒවා තුළින් ආස්වාදයක් සර්සලා ගමන් කළාට ඒ බාහිර අරමුණු තුළින් ආස්වාදයක් ලැබෙනවා කියා මුලාවට පත් වෙලා අවිද්‍යාවෙන් බර වී සිටියාට බාහිර අරමුණු ආස්වාද කිරීම තුළින් සිදුවන්නේ අන් කිසිවක් නෙවෙයි සමාගේම වේදනා ස්කන්ධය කෙරෙහි සමා විසින්ම ඇලීමක් ඇති කරගෙන කටයුතු කිරීම එහෙම මේ තමාගේ වේදනාව ගන්තුන් නැත්නම් මේකට ඇලීමක් නැත්නම් ওই බාහිර අරමුණු වලින් කිසිම ආස්වාදයක් ලැබෙන්නේ නැහැ. එන්න මේ කියන කාරණා කියන ලද කාරණාව ඊටාම පැහැදිලිවම තමාට අවබෝධ කරගන්නට පුළුවන් නම් භාවනාව තුළින් ওই බාහිර අරමුණු වල තියෙන වැදගත් භාවයේ දිලිදී යනවා. එතකොට තමයි ඔය රූප කෙරෙහි තියෙන ආස්වාදයේ සිටින් අයින් කරන්නට පුළුවන් වන්නේ. තමාගේ මෝඩකම තමාට තේරෙන්න තෝරන මෙතෙක් කල රැවටිලා සිටියේ බාහිර ආරමුණු වලින් ආස්වාදයක් ලැබෙනායි කියලා. එහෙම නෙවෙයි මේ සිදුවන්නේ තමාගේ සිතේ තියෙන වේදනාව තමාම අල්ලාගෙන දඟලන එකක්. මේක හරි මෝඩ වැඩක්. එන්න මේ මෝඩ ක්‍රියාව අවබෝධ වෙන විට තමයි මේ ආස්වාදයේ අතහැරීමේ හැකියාව කෙනෙකුට අත්දකින්නට පුළුවන් වන්නේ. එතකොට අපි මේ දක්වා කියවේ මේ රූප තුල ආස්වාදයක් නැත රූප තුලින් ආස්වාදය ජනිත වන්නේ නැත ආස්වාදයේ තියෙන්නේ තමාගේ සිත තුළ ඒක ඇතිවන්නේ තමාගේ සිත තුළ කියන කාරණාව. යම් කෙසේ බාහිර අරමුණක් අරගෙන යම් කෙනෙක් ආස්වාද කරනවා කියන විට සත්‍ය වශයෙන් සිදුවන්නේ ඒ බාහිර අරමුණු වල එල්ලීගෙන ක්‍රියා කළාට සමාගයේම වේදනාව සමා විසින්ම අල්ලාගෙන පැටලි පැටලි මුලාවකටපත් වෙනවා. මේ தත්ත්වය තමයි ආයෝගික වශයෙන් බලන විට රූපේ ආස්වාදය කියන්නේ ආත්‍යදික්කේ රූපස්සාස්වාදෝ රූපේ ආස්වාදයක් ඇත මහණෙනි කිවි ඔන්න ඔය ආයෝගික අදහස දැක්වීම සඳහා නැත්නම් මේ ඇහැට පෙනෙන රූපයක් තුළින් සතුටක් ඇති වෙනවා කියන එක දෙකේ තුනේ ඉන්න ළමයින්ට තේරුම් ගන්නට පුළුවන් කාරණා. අනිත් කර්මම උපදිනොත් ආස්වාදයක් ලැබෙනවා කියන එක ඉතාමත්ම සරල දෙයක්. එතකොට රූපේ ආදීනවේ අපි බලන්නේ ළඟට. කෝ රූපේ ආදීනවෝ කියන වචනේ යන් රූපං අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං අයං මුච්ඡති රූපේ ආදී නවෝ යම් රූපයක් අනිත්‍ය නම් දුකක් නම් විපරිණාමයකට පත් වෙනවා නම් ඒක තමයි රූපයේ තියෙන ආදීනවය. මෙතන වචන දෙකක් තියෙනවා අනිත්‍ය විපරිණාම කියලා. ඒ කියන්නේ පర్యాయ වශයෙන් පාවිච්චි කළ හැකි වචන දෙකක්. නමුත් මේ අනිත්‍ය සහ විපරිණාමය කියන එක එකක්ම නෙවෙයි. මේ දෙකේ වෙනසක් නෑ තේරුම් ගන්න ඕන. අනිත්‍ය කියන්නේ මොහොතින් මොහොත සෑම ස්වභාවයක් ගානේම වෙනස් වෙවි වෙනස් වෙවි යන ගතිය යන ස්වરૂපේ විපරිණාමය කියන්නේ ඒ ස්වභාවයක් පාසා අනිත්‍යද යාම නිසා එහි විපාකයක් වශයෙන් පසුව ජනිත වන තත්ත්වයක් දැන් සරල උදාහරණයක් මෙතනක් මේ ඇද දෙන්නම්කොල අපි තම ගහක තියෙන මේ ලා දැල්ලක වාගේ තියෙන කොළයක ස්වરૂපේ අපි හිතාගත්තොත් ඒ ලාදල්ලේ තියෙන ස්වરૂපය සෑම ස්නේහක් පාසාම අනිත්‍යයට යනවා. ඒ අනිත්‍යයට යාම තුළින් ඒක මෝර පුකොලයක් බවට පත් වෙන ලාදල්ලේ තිබෙන ලපටි ස්වરૂපේ එහි තියෙන පාට සම්පූර්ණයෙන් වෙනස් වෙලා වෙනස් ස්වરૂපයකට පත් වෙනවා. ඒ අනිත්‍යයට යාම තුළින් විපරිණාමයකට පත් වුණා. ලාදල්ලේ කොළිය මෝර පුකොලිය වෙනකොට විපරිණාමයකට වෙනස් ස්වરૂපයකට පත් වෙනවා. මේ විපරිණාම මෝර පොපලේ තියෙන ඒ රූප කොටස ඉදෙන විට කොළයේ පහ පාට වෙන විට ක්‍රමයෙන් අනිත්‍යයට යන සෑමසනයක් පාසාම එසේ සෑමසනයක් පාසාම අනිත්‍යයට යාම නිසා ඒ කොළයේ සම්පූර්ණයෙන් පහ පාටට පත් වුණාට පසු වෙනස් ස්වරූපයකට පත් වෙනවා විපරිණාමයකට පත් වෙනවා මේ දෙකේ වෙනස මේ ඇයිට මේ උපමාවෙන් මේ නිදසුනෙන් තේරුම් ගන්නට පුළුවන් වන්නට ඕනවා මේ වගේම තමයි අපේ පංචස්කන්ධ ලෝකයේ රූපස්කන්ධයත්. මේ කොටස් කලලා යම් කිසි කෙනෙක් භාවනා කරනවා නම් එහිදී ඔහු විසින් කරන ලබන්නේ විපරිණාමානුපස්සනා කියන භාවනාව. මේ ඇත්ත අප කලින් කියලා දීලා තියෙන සත්සනුපස්සනා භාවනා ක්‍රම හතක්. අනිත්‍යාන දුක්ඛාන අනාත්මාන කියලා ප්‍රධාන වශයෙන් භාවනා ක්‍රම තුනක් සහ නිත්‍යදානුපස්සනා, විරාගානුපස්සනා, නිරෝධානුපස්සනා, පටිනිස්සග්ගානුපස්සනා කියන භාවනා ක්‍රම හතරයි ඔක්කොම හතක්. අනුපස්සනා ක්‍රම හතක්. මේට අමතරව තව 11ක් තියෙනවා මේ අනුපස්සනා කළ හැකි. ඊට සංයතෙන් පංචස්කන්ධ ලෝකයේ දැකිය හැකි ආකාර, දැකිය හැකි භාවනා ක්‍රම තව 11ක් තියෙනවා. එන්නේ ඊළඟට තියෙන කයානුපස්සනා, බයානුපස්සනා, විපරිණාමානුපස්සනා කියලා. මේ කය ආනුපස්සනාව ආනුපස්සනාව පිළිබඳව නම් අර කලින් ඉතිරි ස්ථානයේ අපි බය ගානන් දේශන පවත්වලා තියෙන විපරිණාමානුපස්සනාව ගැන කොහෙදීවත් දේශනාවක් ලැබුණත් නැහැ. එතකොට මේ විපරිණාමයේ අලල්ලා අපි යම් කෙනෙක් මානසිකාර පවත්නවා නම් එහිදී අපි වඩන්නේ විපරිණාමානුපස්සනාව. සමාගයේ රූපස්කන්ධයත් ඒ වගේම වේදනා සංඥා සංඛාර කියන විඥාන කියන සිසු නාමස්කන්ධත් සියල්ලම වෙනස් වෙවි වෙනස් වෙවි විපරිණාමයෙන් විපරිණාමයට පස්සන ආකාරයේ දැසීමයි විපරිණාමාන් පස්සනාව තුළ සිදුවිය යුත්තේ සිදුවන්නේ එතකොට අපේ රූපය ගැන කල්පනා කරොත් ලබ්බ ලබ්බඩු ලක්ෂටි රූපයක තිබෙන රූපය නිරන්තරයෙන්ම වෙනස් වෙවි වෙනස් වෙවි විපරිණාමයට පත්ව නිසා තමයි ඔය අවුරුදු 7-8ක ළමයෙකුගේ රූපයක් බඳ තත්යකටපත් වෙන්නේ ඒකත් නිරන්තරයෙන් අනිත්‍ය යාම නිසා විපරිණාමයකට පත් වීම නිසා තමයි කරුණ රූපයක් බවට ඒකපත් වෙන වෙනස් ස්වરૂපයකටපත් වෙලා. ඒකත් නිරන්තරයෙන් වෙනස් වීම මැදිවියේ විපරිණාමයකටපත් වෙනවා. මැදිවිය කියන්නේ විපරිණාමයක් වෙනස් ස්වરૂපයකටපත් වීම. ඒ රූපයක් ක්‍රමයෙන් සනයක් ගානේ මානිත්‍යයෙන් අනිත්‍යයට යමින් ඔන්න මහලු වියටපත් වෙන විට තවත් විපරිණාමයකටපත් වෙනවා. සමහර විට අර පුංචි කාලයේ තිබෙන රූපයක් පින්තූරයක් වශයෙන් ෆොටෝ එකක් වශයෙන් ගත්තා නම් මහලුවේ ෆොටෝ එකක් අරගෙන ඒ දෙක තියලා බැලුවොත් මේ මමමද සිටින්නේ කියලා හඳුනා ගන්නටත් බෑ ඒ තරම් දුරටම විපරිණාමයකට වෙනස් ස්වરૂපයකටපත් වෙනවා මේ රූපයේ ස්වરૂපය ඒකයි මේක රූපයේ තියෙන ආදීනවය මේ ආදීනවය සිහිපත් කරනකොට ආදීනවා ඥාන පහළවන්නේ ආදීනවා උපස්සනා කියලා විපස්සනා ක්‍රමයක් තියෙනවා ඒකත් කියනවා මේ විදිහට පංචස්කන්ධයේ විපරිණාමය නිසා ඒ පංචස්කන්ධයෙන් අපි මෙහිදී කතා ගන්න රූපස්කන්ධේ රූපස්කන්ධයේ විපරිණාම භාවය නිසා ඒක ඒ ඒක ඒ සුරිත වෙන ආදීනයක් ඇති බව අප තේරුම් ගන්න ඕන. අනිත්‍යයෙන් මේක නිරන්තරයෙන්ම අනිත්‍යයට ගමන් කරනවා. අනිත්‍යය යනයි කියන්නේ මොහොතෙන් මොහොතම වෙනස් වෙවි වෙනස් වෙවි යනවා. අපි ආස්වාද කරන්නේ මේක සදාකාලික වශයෙන් හැම වෙලාවෙම තියෙන ධර්මයක් කියලා. මේ ආස්වාද කරන ධර්ම ඒ කියන්නේ තමාගේ රූපස්කන්ධයත් බාහිර රූපත් ආස්වාද කරන ලබන මේ රූප ධර්ම සෑම තැනක් පාසාම වෙනස් වීමත් ආදීනලා. ඒ වෙනස් වීම නිසාම දුකක් තමයි ජනිත වෙන්නේ. සත්‍යක් නෙවෙයි. යම් කිසි දෙයක් අනිත්‍ය නම් මේක දුකක් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්න කරලා තියෙනවා. ඒ නිසා මේක නිරන්තරයෙන් වෙනස් වෙවි වෙනස් වෙවි යන ආකාරය දකින්නට ඕන. ඇහැට පෙනෙන රූපත් වෙනස් වෙනවා. කනට ඇහෙන ශබ්ද සෑම සමයක් පාසාම අනිත්‍යයට යනවා. එලෙසින්ම අනිකුත් සියලුම රූප සමාගේ රූපස්කන්ධේ අනිත්‍ය යන ආකාරය දකින්නට ඕන. එසේ අනිත්‍ය යන ආකාරයේ භාවනාව තුළින් දකිනකොට අනිත්‍යානුපස්සනාව වැඩෙන විට මේවා පිළිබඳව නිත්‍යයි කියන සංඥාව සමාගේ සිතෙන් ගිලිහි යන්නට ඕන. මේ භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵල අරගෙන මේ ධම්මදේශන ඇසීමෙන් සාර්ථක ප්‍රතිඵල අරගෙන නිවන් ඥානට නම් එසේ කටයුතු කරන්නට සිදුවෙනවා. මේ රූපස්කන්ධේ ඒකාන්ත වශයෙන් අපි ආස්වාද කරනවා ආස්වාද කරන්නේ සැප මිහිරක් හොඳ දෙයක් කියලා. මේ තුළින් සැපක් ලැබෙනවා මිහිරක් ලැබෙනවා කියලා හිතලයි අපි ආස්වාද කරන්නේ ඒ මොළාව අපගේ සිත තුළ තිබෙන නිසායි ඒව ඇලෙන්නේ ඒව දැනෙන්නේ. නමුත් මේ රූපස්කන්ධය ඒකාන්ත වශයෙන්ම දුක. ඒකත් කියන ආධුනය. බාහිර රූපස්කන්ධත් දුක. සමාගයේ පංචස්කන්ධයේ මේ රූපස්කන්ධයත් මහා විශාල දුකක්. එපදුන මොහොතේ පටන් මේ මොහොත දක්වාම තමාගේ රූපයේ රූපස්කන්ධය තුළින් ආස්වාදයක් ලබා දුන්නා නම් ලබා දුන්නු ආස්වාදයේ ප්‍රමාණය අවශ්‍ය ගණනකින් මනින්නට පුළුවන්, කිරන්නට පුළුවන්. මේ පංචස්කන්ධ ලෝකයන් රූපස්කන්ධය තුළින් ලබා දුන්න දුක තොන් වලින්වත් මනින්නට බෑ ඒ තරම් විශාල දුකක් අපට ලබා දෙනවා මේ පංචස්කන්ධයේ මේ රූපස්කන්ධය තුළින් ඒ දුක નિરાයාසයෙන් නැති වෙනවා ඇතිවෙන ආස්වාදය අපේ ආයාසයෙන් ඇති කරගන්නට ඕනේ ඒ ආස්වාදයක් ඇති වෙන ආකාරයෙන් සිත සකසාගෙන ඒ ආස්වාදයේ ලබා දෙන අරමුණු ලං කරගෙන කටයුතු කිරීම තුළින් තමයි ආස්වාදය ජනිතවන්නේ නමුත් දුක කියන එක નિરાයාසයෙන්ම තමගේ රූපස්කන්ධයෙන් තුළින් ජනිත වෙනවා මේක මෙහි තියෙන ආදීනවල මේක ජරාවට යනවා අපි කැමති වුණත් නොකමැති වුණත් ව්‍යාධියට රෝග වලට බඳුන් වෙනවා අපි කැමති වුණත් නොකමැති වුණත් මැරෙන වෙලාවට මැරෙනවා මේ වගේ ඇති ආදීනයන් නැවත නැවත සිහිපත් කරන එක ඒ ආදීනානුපස්සනාව වඩන විට එලෙසම මේ දුක ගැන අවබෝධයක් ඇති වෙන දුක්ඛානුපස්සනාව වඩන විට මේ රූප කෙරෙහි අපගේ සිත තුළ කලකිරීමක් ඇතිවන්නට ඕන. බුදුරජාණන් වහන්සේ පෙන්වමු කරනවා නොචේතම් වික්ඛවේ රූපස්ස ආදීනවෝ අබහිස්ස මේ රූපස් රූප තුල ආදීනයක් නැත්නම් මහණෙනි නයිදං තත්පත්තා රූපස්මින් නිම්මින් දෙයයන් මේ රූප කෙරේ සත්‍යෝ කලකිරෙන්නේ නැහැ. යස්මාචකෝ වික්ඛවේ අත්ථේ රූපස්ස ආදිනෝ තස්මා සත්තා රූපස්මින් නිම්මින් දන්ති. ඒ කියන්නේ මේ රූපේ ආදීනමයක් තිබෙනවා මහණෙනි. ඒ නිසාමයි මේ සත්‍යෝ ඒ කියන්නේ ප්‍රඥාව තියෙන නුවණ තියෙන අය මේ රූපේ කෙරෙහි කලකිරෙන්නේ. නිම්මින් දන්ති. නිම්මින් දන්තෝ විරජ්‍යති. ඉතේ රූපේ කෙනේ කලකිරීමක් ඇතිවන විට විරජ්‍යති ඒ කෙරේ ඇලෙන්නේ නැහැ. කලකිරෙන විට ඇලෙන්නට බෑ. ඇලෙන විට කලකිරෙන්නට බෑ. ඒ පරස්පර විරෝධී ධර්මතා දෙක. ඒක නිසා නින්දින්දය, නින්දින්දය, නින්දින්දන්තෝ විරජ්‍යති කලකිරෙන විට අපේ රූපේ කෙරේ අපගේ සිත තුළ පවත්නා වූ රූපේ කෙරේ තියෙන ඇලීම නැති වෙනවා. විරජ්‍යන්තෝ නිබ්බින්දන්තෝ විරජ්‍යති විරාගා විමුච්ඡතු. ඒ විරාගය ඇති වුණාට පසුව විමුච්ඡති රූපෙන් අපි ඒ විරාගය ඇති වුණාට පසුව විමුච්ඡති රූපෙන් අපි නිදහස් වෙනවා. ඒ රූපයෙන් නිදහස් වීම තමයි රූපේ නිස්සරණය වශයෙන් බුදුරජාණන් වහන්සේ ළඟට තියෙන්නේ. මොකක්ද රූපේ නිස්සරණය? හෝ රූපේ නිස්සරණ. මේ නිස්සරණ. මොකද්ද රූපේ නිස්සරණය කියේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. යෝ රූපේ චන්දරාග විනයෝ චන්දරාග පහණං ඉදං රූපේ නිස්සරණ. මේ රූපේ කෙරෙහි පවත්නා වූ යම්කිසි චන්දරාගයක් ඇතනම් ඒක නැති කිරීම ඒක ප්‍රහාණය කිරීමයි රූපේ මුක්තරණ. මෙයාට මතක ඇති පංච උපාදානස්කන්ධය අපි ගිය වාරයේ විස්තර කරන විට මේ පංච උපාදානස්කන්ධ භාවයේට මේ ස්කන්ධ පත්වන්නේ ඒවා කෙරෙහි ඡන්දයක් සහ රාගයක් ඇති නිසා ඡන්ද රාගය ඇති නිසා කියන කතාව අප කියවා. ඒක මේ ඇතමට ගැටි. එතකොට මේ පංචස්කන්ධයේ කෙරෙහි ඡන්ද රාගය තිබෙනවා කියන්නේ පංචස්කන්ධය උපාදාන ධර්මයන් බවට පත් කරගන්න. එතකොට පංචස්කන්ධේ චන්දරාගේ නැති කරනවා කියන්නේ යෝ චන්දරාග විනියෝ චන්දරාගේ සම්පූර්ණයෙන් නැති කරනවා චන්දරාගප්පාණං ඒ චන්දරාගේ ප්‍රහීන කරනවා කියන්නේ ඒ උපාදානය සම්පූර්ණයෙන් නැති කරනවා එතකොට පංචස්කන්ධයේ උපාදානය සම්පූර්ණයෙන්ම නැති කළා කියන්නේ රහතන් වහන්සේ කෙනෙකුගේ උපත්ේ. නිසා මේ රූපයේ නිස්කරණය, වේදනාවේ සංඥා සංඛාර විඥාන කියන සෙස් ස්කන්ධවල නිස්කරණය අපි අත්දකින්නට ඕන භාවනාව තුළින්. එතකොට රූපයේ පිළිබඳ ඡන්ද රාගයක් තිබේ නම් ඒක අපි අත්හරින්නට ඕනේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. යෝපික්ඛේ රූපස්මින් ඡන්ද රාගෝ සම්පජහතේ රූපයේ චන්දරාගයක් තියෙනවා නම් සම්පජාතේ පතහරින්නේ. ඊට පස්සේ කියන කාරණා ඉතාම වැදගත්. ඒවන්තං රූපං පඤ්ඤේනං හවති උච්චින්න මෝලං සාලාවත්තුපතං අනාභාවකතං ආයතින් අනුපාද ධම්ම. රූපයේ කෙරේ යම් දෙයක් චන්දරාගයක් තියෙනවා නම් මහන්නේ මේක අයින් කරන්නේ ඒ කියන නිසා මේ රූපය සංරූපං පඤ්ඤේනං භවිෂ්‍යති ප්‍රහීන වෙනවා. උච්චින්න මූලං මුලින්ම උපුටා දැම්මා වෙනවා ගලවලා දැම්මා වෙනවා ශාලාවත් උකතම් මේ සල් ගසක් පොල් ගසක් නැත්නම් පුවක් ගසක් වෙන්දියක් කැපුවාට පස්සේ නැවත නිලන්නේ අන්න ඒ වගේ කැපූ සල් ගසක් පොල් ගසක් බඳ තත්ත්වයකටපත් වෙනවා ආයතින් අනුපාද ධම්ම නැවත නූපදින තත්ත්වයකටපත් වෙනවා රූපේ තියෙන චන්දරාගය නැතිකල මේ කියන්නේ මොකද්ද යම් කෙනෙක් රහත් වුණා නැත්නම් සම්මා සම්බුද්ධත්වයට පසේබද්දත්වයට පත් වුණත් සියලුම පංචස්කන්ධේ ලෝකං උපාදානස්කන්ධ නිරුද්ධ කරලා සිටියත් පංචස්කන්ධ කෙරෙහි තියෙන චන්ද රාගය සම්පූර්ණයෙන් නැති කරලා තිබුණත් ඔය කියන රූපේ නැතිවීමක් ඒවන්තං රූපම් සංහේනම් හොති ප්‍රහීන වීමක් උච්චින්න මූලන් නැවත නූපදින ආකාරයෙන් ගැලවීමක් සිදුවන්නේ ඒ රහත් ඵලයේ ලැබීමේ ප්‍රතිවිපාකයක් වශයෙන් අනුපාදිතේත නිර්වාණ ධාතුවට සිතපත් වීම තුළින් නැවත නෝපදින විට නැවත පංචස්කන්ධයක් පහළ නොවනයි. එතකොට මෙහිදී බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ සම්පූර්ණම අනුපාදා කියන්නේ අනුපාදිතේස නිර්වාණ ධාතුවටම සිතපත් වෙන ආකාරය තමයි. ඒ දක්වාම භාවනා මාර්ගයේ ඉන්නේ බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ. සම්දරාගේ ප්‍රහාණය කිරීම නිසා රූපේ සම්පූර්ණයෙන්ම ප්‍රහීන භාවයට පත් වෙනවා. ඒ ප්‍රහීන භාවයට පත් වෙනවා කියන්නේ තමාගේ සිත තුළ සියලුම සංස්කාර නැති විරේ සංස්කාර විරේධ සත්‍යයක්. සත්‍යයකට රහතන් වහන්සේ කෙනෙක් සිතපත් කරගත්තා නම් කිසිම කුසල අකුසල චිත්ත සංස්කාර ධර්ම තමාගේ සිත තුළින් ජනිත නොවන නිසා මරණ මොහොතේදී ප්‍රතිසන්ද ජනක කන්න ශක්තිය සම්පූර්ණයෙන් සේවී යාම තුළින් ඒ ජීවිතේ නාම රූප දෙකේ පැවැත්ම එතනම සේවන විට අර කලින් කන්න සංස්කාර සිත තුළින් ගලා ඒ මේ ශක්තිය දීනකොට ඇති නිසා නැවත තැනක ප්‍රතිසන්ද ජනක සිතක් ඇති කර දීමට හැකියාවක් ලැබුණේ නැහැ ඒ தත්ත්වයේ ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ වන විට කීනා ජාති කීනා ජාති කීනා ජාති ජාතිය සේවනා ජාතිය සේවනා ජාතිය සේවනා කියන අදහස හරියට තමාගේ සිත තුළින් ජනිත වෙනවා බුදු කෙනෙකුන්වත් ඒක අහන්නට දෙයක් නැහැ ඒක සිදුවන ආකාරය ඒ ආකාරයෙන් දැක්වාට පස්සේ. එහෙම කෙනෙකුට නැවත මේ රූපය අවදාතායසින් අනුපාද ධර්ම නැවත නූපදින ධර්මයක්. සම්පූර්ණයෙන්ම ප්‍රහීන කළා උච්චන මූලක්. එතකොට ඒක සම්පූර්ණයෙන්ම නිදහස. අපි යම් කෙනෙක් යම් කිසි දෙයක් කෙරෙහි හෝ යම් කිසි කෙනෙක් කෙරෙහි හෝ අපගේ සිත තුළ ඡන්දයක්, රාගයක්, කැමැත්තක්, ඇලීමක් තිබෙනවා නම් අපි කවදාවත් ඒ දෙයින් හෝ ඒ කෙනාගෙන් නිදහස් වෙන්නේ නැහැ. දැන් මේ කාටත් සරල නිදර්ශනක් කියමු. දැන් මේ කෙනෙක් කාන්තාවක් විවාහ කරගත්තා නම් එයා සම්බන්ධ සිටින තාක් කල් එයා ක්‍රියාවලියකින් බැඳීමකින් සිටින තාක් කල් කවදාවත් නිදහසක් නෑ. එයා සම්පූර්ණයෙන්ම අයින් කළා නම් අන්න නිදහස තියෙනවා. එතකොට රූපේ නිස්සරණය රූපයෙන් ඈතර වීම කියන්නේ කුමක්ද? මේ රූපයේ පිළිබඳ තියෙනා වූ සංදරාගය සම්පූර්ණයෙන් නැති කිරීම. වේදනාවේ නිස්සාරණය සංඥා සංඛාර විඥාන කියන සිත ස්කන්ධ වල නිස්සාරණයත් ඒ ඒ ස්කන්ධ කෙරේ පවත්නා වූ චන්දරාගයේ සම්පූර්ණම ප්‍රහීන කිරීම නැති කිරීම උපාදාන නිරෝධයේ සිට පත් කර ගැනීම. බුදුරජාණන් වහන්සේලාට සාතන් වහන්සේලාට තථාගත කියන වචනේ පාවිච්චි කරනවා. ඒ කෙනෙකුගේ සිත තුළ තියෙන පත්‍ය ප්‍රකාශ කරෙච්චි සූත්‍ර කීපයකම තියෙනවා රූප සංකේ විමුක්තෝ තථාගතෝ ගම්භීරෝ අපමෙයියෝ අපරියෝගාහෝ කියලා පදයක්. ආරිම ගැඹුරු දේශනා පාඩයක් ඒ රහතන් වහන්සේලා පසේ බුදුවරු සම්මා සම්බුදුවරු රූප සංකේ විමුක්තෝ රූප ප්‍රඥාත්‍ය නිදියක් රූප නිස්සරණයටපත් වෙලා. මේක ගම්බීර මහා ගැඹුරු කාරණාවක්. අපමණිය ප්‍රමාණය මෙතකේ කියා කියන්නට බැරි අප්‍රමාණයි. අපරියෝගා හෝ සාමාන්‍ය කෙනෙකුට බැස ගන්නට බෑ ඒක. සීනිතාපි සමුද්දෝ මහා සමුද්දේ වගේ. මහා සමුද්‍රයේ මැදට සාමාන්‍ය කෙනෙකුට බැස ගන්නට බෑ. සාමාන්‍ය මහා සමුද්‍රයේ මැන ගන්නට බෑ. ඒ ජලස්කන්ධේ මේ ආදී වශයෙන් මේ රූප සංකේ විමුක්ත ස්වરૂපය සම්පීරෝ වක්කමේ විවප්පරයෝගා හෝ ගැඹුරුයි අප්‍රමාණයි දැස ගන්නට බෑ සාමාන්‍ය ලෝක සත්‍යයක්. වේදනා සංකේ නෙමතෝ වේදනා ප්‍රඥාත් තියෙන මුදලා එලෙසින්ම සංඥා සංකාර විඥාන කියන සිත ප්‍රඥාත් වලින් මුදලා මෙන්න මේ මිදුන ස්වභාවය තමයි පංචස්කන්ධයේ මෙස්තරේ එතකොට අප කියවේ මේ රූපස්කන්ධයේ ආස්වාදයේ කුමක්ද? රූපස්කන්ධයේ ආදීනයේ කුමක්ද? රූපස්කන්ධයේ නිස්කරණය කුමක්ද කියන කාරණා තුන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේමක පාඨවලට අනුව කළ විස්තරයක්. අප මේ ඉදිරිපත් කළේ. ඒදී මේ ආයත පැහැදිලිව පෙනෙන්න තෝරන රූපයේ තුල ආස්වාදයක් නැති බව සිත තුළයි ආස්වාදයේ ජනිතවන්නව ජනිතවන්නේ කියන කාරණාව. ඒ වගේම සමාගයේ සංකල්පනා මත මේ ආස්වාදයේ රඳා පවතින ආකාරය. එනිසා බාහිර ලෝකයේ තුල නෙවෙයි මේ ආස්වාදයේ තිබෙන්නේ සමාගයේම සිත තුළ ඒක නිසාම මේ බාහිර ඇහැකට දැනෙන රූප ආදී අරමුණු තුලින් අපට ආස්වාදයන් ලබා දෙනයි කිය අපි රැවටි සිටියාට අපගේ වේදනාවම අප විසින්ම අල්ලාගෙන පැටලි පැටලි එහි සිටියා මුලාව නිසා නොදස්කම නිසා මෝඩකම නිසා ඒකයි මේකට කියන්නේ බුදුරජාණන් වහන්සේ මාර මුලදීම කියවා මේ කරුණ නොදන්නා එකට මහණෙනි මම කියනවා අයං උච්චති වික්‍රේ අවිජ්ජා කියලා. මේකට මම කියනවා මහණෙනි අවිජ්ජාවයි කියලා. ඔය ඔය කටියට මම කියපු එක තමයි බුදුරජාණන් වහන්සේ දෙසම් කරන්නේ. එත්තාවතාච අවිද්‍යාවගතෝ හෝති එතකින්ම අවිද්‍යාවන් ඕ මැඩ ගන්නවා අවිද්‍යාව විසින් ඕ මැඩ ගන්නවා අවිද්‍යාව විසින් ඕ ඇදගෙන යනවා අවිද්‍යාවට යට වෙනවා කියන එක. එම නිසා මේ ඒ අවිද්‍යා අඳුර සම්පූර්ණයෙන් නැති කරලා ප්‍රඥා ආලෝකයෙන් ප්‍රායෝගික වශයෙන් ධර්මයේ බලන විට ඉති පංචස්කන්ධයෙන් රූපස්කන්ධයේ තියෙන ආස්වාදයේ කුමක්ද කියන එක ගැන පැහැදිලි අවබෝධයක් ඇති කරගන්නට ඕන. ඒ අවබෝධය සත්‍යස්ස වශයෙන් අත්දකලා යම් කෙනෙක් පැහැදිලිවම සත්‍යස්ස වශයෙන් ඒකේමයි කියන අවබෝධය ඇති කරගන්නා විට බාහිර අරමුණු කෙරෙහි පවත්නා වූ සංදේ රාගයේ උදේම දිලිසී යනවා. මොකද ඒවේ ඇති වැදගත්කමක් ඒ විට නැති යන නිසා. එතකොට ඒ රූපේ ආදීනේ වශයෙන් අපි ප්‍රකාශ කළේ අනිත්‍ය ස්වરૂපයේ විපරිණාමයටපත් වීම සහ එයින් දුකක් ඇති වෙන භාවය. මේවා සාරල කරුණ නිසා මේ ඇයට විස්තර කරේ නැහැ. ඒ පංචස්කන්ධේ රූපස්කන්ධය අනිත්‍ය යන ආකාරය, විපරිණාමයටපත් වෙන ආකාරය, දුකක් ජනිත වෙන ආකාරය මේවා විස්තර කරේ නැහැ. මොකද ඒවත් ආස්කාරලයි මේ ඇයට තේරුම් ගන්නට පුළුවන් විස්තර වශයෙන් භාවනාවෙන් අවබෝධ කරගන්නට පුළුවන්. ඊළඟට අධ්‍යයනයෙන් කලේ රූපේ නිස්සරණය නිස්සරණය කියන්නේ රූපේ කෙරෙහි පවත්නා වූ චන්දරාගයේ සම්පූර්ණයෙන්ම අයින් කිරීම. ඉතින් චන්දරාගයේ අයින් කළාට පසුව ඒ රූපය නිකම්ම රූපස්කන්ධයක් බවට පත් වෙන රූප උපාදානස්කන්ධයක් නැති වී යනවා. ඒක තමයි ඒ සිතේම රූප අල්ලාගෙන දැඟලුවාට ඒ දැඟලිල්ල සම්පූර්ණයෙන්ම දිවි යන්නේ රූපයන්ගෙන් තමයි නිදහස් වුණා වෙනවා. අපි මේ පංචස්කන්ධයේ ගැට ගැසලා පංචස්කන්ධයේ ඔළුවට තබාගෙන ඒකෙන්ම පීඩිත වෙලා ඒ පරිම මැඩි මැඩි දුකින් දුක අනුගමනය කරන්නේ මේ පංචස්කන්ධයේ නියම தත්ත්වය දැනගෙන ඔය බර පැත්තකින් කියන්නට නොහැකිකම නිසා හරියට මේ පාරේ යන පිස්ස මිනිස්සු ඉන්න විශාල මලු කර උඩ තියාගෙන යන ඒ මලු වල පොරවගෙන තියෙන ආහාර දාන කඩ දෑති කැලි රෙදි කැලි නුවේ කියව පොරවගෙන කර උඩ තියාගෙන ගමෙන් ගමන් කරන. ඒ පිස්සෙකුට අපි කියවන අනේ මිනිස්සු උඹ මහා දුකක් විඳින්න ඔය බර ගෙනෙන එකෙන් වැඩක් නැහැ. ඔකට පැත්තකට අයින් කර මේකට පිස්සු කියනවා හොඳ මිනිස්සුන්ට එහෙම කියනවා. කවදා හෝ ඔහුට යම් දවසක අවබෝධ වුණොත් අනේ මම මෙතෙක් කල් කළේ මහා මෝඩ වැඩක් නේද මේ මොන බරක්ද මේ උසලගෙන ආවේ මේක පැත්තකට වීසි කරන්න ඕනේ කියලා එහෙම නෑක පැත්තකට වීසි කළා නම් එදාට ඒ පුද්ගලයා නිදහස් වෙනවා ඒබයි මෙන්න මෙලෙස මේ පංචස්කන්ධයේ කෙරෙහි පංචස්කන්ධා දෙක්කේ මහා මානේ පංචස්කන්ධයේ මානේ මහා බරක් ඒක මහා බරක් ඇත්ත වශයෙන්ම මහා දුක මේ බර මේ දුක උසලාගෙන මෙතෙක් සංසාරයේ ගමන් කළේ මේ කරුණ හරියට ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගන්නට සමත් නොවන නිසා දැන්වත් මේ ජීවිතයේදීවත් මේ කර්ම අවබෝධ කරගෙන මේ පංචස්කන්ධයේ කෙරෙහි පවත්නා උත්සන්දරාගයේ ප්‍රහේණ කරලා නිවනින් සැනසීමට උත්සාහ ගන්නට ඕන. දැන් පැයකට ආසන්න කාලයක් ගත වූ නිසා ඉතිරි කොටස් අද දේශනා කරන්නට කාලේ අවකාශ දෙන්නේ නැහැ. වේදනාව ගැන සංඥාව ගැන සංඛාර ගැන විඥාන ගැන ආස්වාදේ ආදී නේ නිස්සරණේ කියන කර්ම විස්තර කරන්නට සමහර විට තවත් එකමාරක් දෙකක්වත් හිතෙන් විස්තර කරත් ගත වෙනවා. එම නිසා එම කොටස් ඊළඟ දවසේදී විස්තර කිරීමකට තබා අප අද මේ දේශනාව නිම කරන්න මේ දේශනාව ඇසීමේ මේ ධම්මස්කරණය කියන කුසලාන සංසද්බත් කුසල බලය මේ ඇත මේ කියන පංචස්කන්ධය පිළිබඳ සංදරාගය ප්‍රහේන කළා සියලුම තේ සංඥාවෙන් සිට මොදවාගෙන උත්තම අත්නත්වලෙන් අමාමා නිවනින් සැනසීම සඳහාම හේතු වේවා වාසනාව වේවා කියලා කියන ඔබ සම්දෙනාටම නිවාස් කරන අත්පත් වේවා